අපි මේ දිනවල විශේෂයෙන්ම හිතේ හටගන්නා සමාධිය මූලික කරගෙන ධර්මදේශනා මාලාවක් පවත්වන්නයි උත්සාහත් වෙන්නේ. ඒ නිසා අපි සමාධිය ගැන විවිධ අංශ වලින් විවිධ පැති වලින් භාගතුන් වහන්සේ ඉදිරිපත් කළා තියෙන සූත්‍ර දේශනාවන් විමසා බලමින් යම්කිසි අවබෝධයක් ඇති කරගන්න දැනුමක් ඇති කරගන්න ඒක අපේ භාවනාවට එකතු කරගන්න උත්සාහවත් වෙනවා. දැන් මේ වෙනකොට අපේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ එන සමාධි භාවනා සූත්‍රය තමයි අතුරු කරමින් අපේ ශක්තිපමණින් කරුණු විස්තර කරන්නේ. ඉතින් එම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අවස්ථා හතරක නැත්නම් ಜಾති හතරක සමාධි පෙන්ලා දෙනවා. නැත්නම් වර්ග හතරක සමාධි කියලා දෙනවා. පළවෙනි වර්ගයේ වශයෙන් පෙන්වන්නේ අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ditta ධම්ම සුඛ විහාරාය සංවත්තති. මහණෙනි එක්තරා අන්දමක සමාධි භාවනාවක් තියෙනවා. ඒ ඒ බඳු සමාධි භාවනාවක් දිනු කරාම මිලෝ වශයෙන් සුඛ විහරණයක්, සැප විහරණයක්, සොම්නස් සහගත විහරණයක් ලබා ගන්න අවස්ථාව සැලසෙනවා. අර දෙවනි අංකය විදිහට ඉදිරිපත් කරනවා අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දස්සන පටිලාභාය සංවත්තති. තවත් ආකාරයක සමාධි භාවනාවක් තියෙනවා. එය දියුණු කරාම ඥාන දර්ශන ප්‍රතිලාභයක් නැත්නම් ඥාන දර්ශනයක් ඇති කරගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි කාරණා වශයෙන් අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති. සති සම්පජඤ්ඤය පිණිස හේතු වෙන තවත් සමාධි භාවනාවක් තියෙනවා. අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං khයාය සංවත්තති. ආශ්‍රවයන් ඡය කිරීම පිණිස හේතු වෙන තවත් සමාධි භාවනාවක් තියෙනවා. ඒතකොට මෙන්න මේ අන්දමින් හතර ආකාර සමාධි භාවනාවක් ගැන භාගතුන් වහන්සේ කියලා දෙනවා. දැන් අපි පළවෙනි කොටස නැත්තම් මේ ditta ධම්ම සුඛ විහාරාය සංවත්තති කියලා කියන ඒ මෙලෝ වශයෙන් සැප විහරණයක් සලසලා දෙන ඒ ඒ සමාධි භාවනාව ගැන ගිය සතියේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ දෙවැනි අංකය ගැන තුන්වෙනි අංකය ගැන යම් පමණක විවරණයක් සපයන්න. දෙවැනි අංකයට එනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දස්සන පටිලාභාය සංවත්තතිය කියන කාරණය. යම්ස කෙනෙක් මේ බඳු භාවනාවක් කරන්න පුළුවන් සමාධියක් වඩන්න පුළුවන්. ඒ සමාධියේ ඒ භාවනාව වැඩුවාම ඥාන දර්ශනයක් පිණිස හේතු වෙනවා කියලා කියන්නේ. ඉතින් මේකේ විස්තර වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද බික්කවේ බිකු ආලෝක සංඥම් මනසිකරෝති. දිවා සංඥම් අදිඨාති. යථා දිවා තථා රත්ත්‍ින් යථා රත්ත්‍ින් තථා දිවා. මෙතෙන්ද කියන්නේ ඒ භික්ෂුන් වහන්සේ ආලෝක සංඥාව තමයි මනසට නැවත නැවත ඉදිරිපත් කරගන්නේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේට පුළුවන් වෙනවා මේ දවල් කාලයේ වගේම රාත්‍රී කාලයේත් ආලෝක සංඥාව මුල් කරගෙන හාත්පස තියෙන දේවල් දැක ගන්න. ඒ වගේමයි රාත්‍රී කාලයේත් අවශ්‍ය නම් දැක ගන්න. ඒ වගේමයි දිවාකාරයේදී අවශ්‍ය නම් රාත්‍රී කාලය වගේ හසුරවන්නත් පුළුවන්. ඒ කියන්නේ ආලෝකය හා සම්බන්ධ වශීතාවයකට මේ ස්වාමීන් වහන්සේ දැන් පැමිණලා තියෙනවා. ඒ ආලෝක සංඥාවක් හිතේ දිනු කරනවා. ඒ ආලෝක සංඥාව මුල් කරගෙන අවශ්‍ය නම් රාත්‍රී කාලයත් හරියට නිකන් දවල් කාලය වගේ වටපිට තියෙන දේවල් හොඳට දැනගනිමින් දැකගනිමින් වාසය කරන්න පුළුවන්. ඒ වගේමයි දවල් කාලයේ Tamanට අවශ්‍ය නම් කිසි දෙයක් පේන්නේ නැතිව රාත්‍රී කාලය වගේ ගත කරන්නත් පුළුවන්. ඉති විවටේන චේතසා අපරියෝ නද්දේන සප්පහාසං චිත්තං භාවේති. සප්පභාසං චිත්තං භාවේති. මේ හාත්පස පැතිරිච්ච ඕභාසයක් සහිතව ආලෝක සහිතව ජීවත් වෙන්න ඒ ස්වාමීන් වහන්සේට හැකියාව ලැබිලා තියෙනවා. දැන් එතකොට මේ අවස්ථාවේදී විස්තර කරන්නේ මේ දිබ්බ චක්කු කියන අභිඥාව ගැනයි විස්තර කරන්නේ කියලා අටුවාව තවදුරටත් ඒ ගැන සනාථ කරනවා. මොකද සාමාන්‍යයෙන් ඥාන දර්ශන ප්‍රතිලාභය කියලා කිව්වහම විපස්සනාවට මුල් වෙච්ච අදහසක් තමයි අපිට නැගෙන්නේ. නමුත් මේ කොටසදී බුදුරජාන් වහන්සේ මේ ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ සමත භාවනාවකින් ලබා ගන්නා එක්තරා අන්දමක මේ දිබ්බ චක්ක කියන අභිඥා මට්ටම ගැන තමයි මේ කෙටියෙන් විස්තර කරලා තියෙන්නේ. එතකොට මේ සමත භාවනාවෙම දිගුවක් කියලා කියන්න පුළුවන්. දැන් අපි පළවෙනි කොටසදී කතා කළෙත් සමත භාවනාවක් ගැන. ඒ කියන්නේ ප්‍රථම අධ්‍යානය, ဒုတိ ය අධ්‍යානය, තෘතිය අධ්‍යානය, චතුර්ථ අධ්‍යානය ගැන තමයි අපි පළවෙනි කොටසදී සාකච්ඡා කළේ. ඒ ධ්‍යාන වලට සමවැදී ඒවා අසුරු කරමින් වාසය කිරීම තුළ කෙනෙකුට මෙලොව වශයෙන් සතුටක්, සැහැල්ලුවක්, සැපයක් භුක්ති විඳ ගන්න අවස්ථාව තියෙනවා. ඒකම තව ටිකක් බහුලීකృత කළා. විශේෂයෙන්ම චතුර්ථ ධානය බහුලීකృత කළා තමයි මේ විශේෂයෙන් ඔය කියන දිබ්බ චක්කු, දිබ්බ සෝත, පුබ්බේ නිවාසානුස්සති ආදී ඒ විවිධ අභිඥාවන් වලට කෙනෙකුටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතකොට මේ සම්බන්ධ විස්තර ටිකක් තවත් සූත්‍රවල අන්තර්ගත වෙනවා. මම උදාහරණයක් වශයෙන් ගත්තා බද්දාලි කියන සූත්‍රය. බද්දාලි කියන සූත්‍රය අපිට හම්බ වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. ඉතින් ඒ සූත්‍රයේදීත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කොහොමද මේ ඉස්සෙල්ලා ක්‍රමානුකූලව පිළිවෙලින් ගිහිල්ලා චතුර්ථ ධානයටපත් උනේ කියලා. ඒ චතුර්ථ ධානයටපත් උනාට පස්සේ දැන් හිතේ තියෙන යම්කිසි නම්‍යශීලී බවක්, කර්මන්නේ බවක්, ඕන වැඩකට යොදන්න පුළුවන් හැකියාවක්, මුරුදු බවක් ගැන විශේෂයෙන් සඳහන් කරනවා. සෝ ඒවං සමාහිතේ චitte පරිසුද්ධේ පරියෝදාතේ. කියන්නේ හොඳට සමාධිමත් වෙච්ච, පිරිසුදු බවටපත් වෙච්ච හරියට නිකන් සුදු පාට වස්ත්‍රයක් වගේ හිතාම පිරිසුදු බවටපත් වෙච්ච ඒ හිත අනංගනේ විගත වූ පක්කලෙසේ. කිසිම රාග ద్వේෂ මෝහාදී කෙලස් වලින් කිලුට නොවෙච්ච උපක්ලේශ දුරු කරපු මුදු භූතේ මුරුදු භාවයටපත් වෙච්ච කම්මනීය ඕනාම කර්මාන්තයකට ඕනෑම ක්‍රියාවකට යොදන්න පුළුවන් බවටපත් වෙච්ච හිතේ ඒ වගේමයි හොඳට පිහිටි දැන් අතනට මෙතනට පනින්නේ නැහැ අරමුණෙන් අරමුණට දුවන ගතියක් පනින ගතියක් එහෙම ඇත්තේ නැහැ හොඳට නතර වෙච්ච ගතියක් තියෙන්නේ. සමාධිමත් වෙච්ච ගතියක් තියෙන්නේ. ආනෙන්ජප්පත්තේ නොසැලෙන ගතියක් තියෙන්නේ. ඒතර මෙන්න මේ වගේ ලක්ෂණ කිහිපයක් මේ චතුර්ථ ධානයෙන් චතුර්ථ ධානයට සමවැදිලා ඒ ඉන්න හිත පිළිබඳව බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කරනවා. දැන් එතකොට සාමාන්‍යයෙන් තේරුම් ගන්න තියෙන චතුර්ථ ධානයටපත් වෙච්ච පමණිනුත් මේ චතුූපාත ඥානයක් ඇති වෙනවා කියලා කියන්න බෑ. සෑහෙන කාලයක් තිස්සේ යා ධාන වශීතාවයක් ඉගෙන ගන්න වෙනවා. ඒ කියන්නේ ධානයට සමවදින්න අවශ්‍ය වෙලාවක සමවදින්න ඒ තුල අවශ්‍ය පමණ කාලයක් ගත කරන්න අවශ්‍ය වෙලාවට වෙලාවේදී ඒකෙන් ඉවත් වෙන්න නැවත ප්‍රත්‍යවේක්ෂා කරන්න මේ වගේ විවිධ පැතිවලින් ධානයන් වශී කිරීම ගැන විවිධ පොත්පත්වල සඳහන් වෙනවා. ඉතින් අන්නේ බඳු ධ්‍යාන වශීතාවයකින් පස්සේ තමයි මේ බඳු අපිඥාවක් උපදවා ගන්න හැකියාවක් ලැබෙන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් අද ලෝකේ මේ බඳු අභිඥාලාභීන් අතිශය විරලයි කියලා කියන්න පුළුවන්. ඒ වගේමයි දැන් මේ විස්තර කරනවා මේ චතුපාත ඥානය, දිබ්බ චක්කු ඥානය කියන දෙක සමාන්තරව විස්තර කරලා තියෙන්නේ. දැන් දිබ්බ චක්කු ඥානයේ තියෙන විශේෂත්වයක් විදිහටමයි පෙන්වන්නේ චතුපාත ඥානය. ඒ කියන්නේ යම් කෙනෙක් කර්මානුරූපව තවත් තැනක උපත ලබන ආකාරය හොඳ කර්මයක් කරා නම් හොඳ තැනක උපත ලබන ආකාරය නරක කර්මයක් කළා නැත්නම් අකුසල් කර්ම කළා ඊට අනුරූපව අකුසල විපාක භුක්ති විඳින්මින් අපාගත වෙන ආකාරය දුගතිගාමී වෙන ආකාරය මේ දිබ්බ චක්කු සම්බන්ධයෙන් විස්තර කරලා දෙනවා. ඒ නිසා මේ දිබ්බ චක්කුත් චුතුවපාත කියන දෙක එකට සමපාත වීමක් දිබ්බ චක්කු ලැබුණා නම් අර කියන අන්දමින් ආත්පස කැමති දෙයක් දැකගැනීමේ හැකියාවත් ඊටත් අමතරව කෙනෙක් කර්මානුරූපව මැරිලා ඉපදුනා ඉපදෙන්නේ කොතනද ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න පුළුවන් බවක් මේ සූත්‍ර දේශනාවන් අනුව අපිට හිතා ගන්න පුළුවන්. කෙසේ නමුත් මේ අවස්ථා දෙකම විශේෂයෙන්ම සමද භාවනාව හා සම්බන්ධයි කියන්න පුළුවන්. මෙතන තාම කිසිම විසප් විපස්සනාවක සම්බන්ධයක් නැහැ. විශේෂයෙන්ම උග්‍ර සමත භාවනාවක ප්‍රතිඵලයක් වශයෙන් තමයි එහෙමනම් මේ අභිඥාලාභී බවට කෙනෙක්පත් වෙලා තියෙන්නේ. ඉතින් මේකේ එක්තරා අන්දමක අවදානමක් තියෙනවා. මේ අවදානම මතක් කරන්න මම ඉදිරියෙන් තියාගත්ත හත්ති සාරිපුත්ත සූත්‍රය. හත්ති සාරිපුත්ත කියන සූත්‍රය හම්බෙන්නේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ. ඉතින් එතන සිද්ධ වෙන සිද්ධියේදී හත්ති සාරිපුත්ත කියන ස්වාමීන් වහන්සේ චතුර්ථ ධානය අත්පත් කරගෙන එක්තරා අන්දමකින් ඒ ගැන යම් පමණක හිතේ මාන්නයක් මමත්වයක් තමන් හුවා දැක්වීමක් කරන බවක් මේ සූත්‍රයේ විස්තර අනුව හැඟෙනවා. ඒ නිසා අනිකුත් වැඩිහිටි ස්වාමින් වහන්සේලා රහතන් වහන්සේලා මේ ස්වාමින් වහන්සේගේ ක්‍රියාකලාපය ගැන අනතුරු අඟවනවා. ඒ නිසා මෙතන එනවා විස්තරයක් විස්තරයක් ඉද පනාවසෝ ඒකච්චෝ පුද්ගලෝ සුකස්සච පහානා දුක්ඛස්සච පහානා අර කියපු ආකාරයෙන් ඒ සැප දුක් දෙකම අයින් කළා ඒ උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ජහනං විහෙරති කියලා මේ ඒ හොඳට පිරිසුදු වූ සතිමත් වූ බවක් සහිත අතිශය ප්‍රබල උපේක්ෂාවක් සහිත ඒකාග්‍රතාවයක් සහිත ඒ චතුර්ථ ධානයට සමවැදී වාසය කරනවා. එළඹ වාසය කරනවා. ඊට පස්සේ හැබැයි සෝ ලාභීම්හි චතුත්තත්ථ චතුත්තස්ස ඥානස්සාති සංසට්ඨෝ විහෙරති බික්ඛූහි බික්ඛුනීහි උපාසකේහි උපාසිකාහි රාජෝහි රාජමහාමත්තේහි තිත්තියේහි තිත්තිය ශාවකේහි දැන් මෙයා හිතනවා දැන් ඉතින් මට චතුර්ථ ධානය ලැබුණා මේකත් ලේසි දෙයක් නෙමෙයි ලේසි පාසු දෙයක් නෙමෙයි කියලා ඒකෙන් එක්තරා අන්දමක මාන්නයක් හදාගෙන එක්තරා අන්දමක උඩගු බවක් හදාගෙන තමන්ට දැන් ලොකු දෙයක් තියෙනවා කියලා හිතාගෙන දැන් ඉතින් ඒක වශී කරන්න එහෙමත් නැත්නම් ඒකත් එක්ක කාලය ගත කරන්න සිද්ධ වෙනවා වෙනුවට එයා දැන් වෙන වෙන කටයුතු වල නිරත වෙමින් අනිත් අයත් එක්ක අල්ලාප සල්ලාප වල නිරත වෙමින් විවිධ පිරිස් ඇසුරු කරමින් කාලය ගත කරනවා. දැන් විශේෂයෙන්ම මෙතන තියෙන භයානකත්වය තමයි සමාධි හිතක තියෙනවා හොඳ පැත්තටත් හරවන්න පුළුවන් ගතිය නරක පැත්තටත් හරවන්න පුළුවන් ගතිය. ඒ කියන්නේ ප්‍රබල සමාධිමත් හිතක් අරමුණක් දිහා තීක්ෂණව බලන්න පුළුවන් ශක්තිය දිගට බලන්න පුළුවන් ශක්තිය කාලාන්තරයක් තිස්සේ අඛණ්ඩව ඒ අරමුණ නිරීක්ෂණය කරන්න පුළුවන් ශක්තිය සතුයි. එහෙම හැකියාවක් මේ සමාධියකට තියෙනවා. ඒකෙම අනිත් පැත්ත තමයි අපේ කෙලෙසයක් හිතට නැගුණාම ඒ ක්ලේශය හරියට හිතින් පහව ගියේ නැත්තම් ඒක අපි අභිනන්දනය කරන්න ගියොත් ඒකට හිත එල්බ ගත්තොත් ඒකේ හිත සමාධිමත් වුණොත් එයා ඒ ක්ලේශය හරියට මැඩපවත්ව ගන්න දක්ෂ වුණේ නැත්තම් ඒ ක්ලේශය දෙගුණ තෙගුණ වෙලා අර සමාධියේ හිතේ තියෙන ලක්ෂණය නිසා ඒක දෙගුණ තෙගුණ වෙලා මේ පුජ්‍යලයාගේ හිත සම්පූර්ණයෙන්ම අතිශය ප්‍රබලව කෙලස් බරිත වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඇතම් අටුවා කතාවල එනවා අභිඥාලාභීව අහසින් වැඩම කරන ස්වාමීන් වහන්සේලා මේ කැලෑබද ප්‍රදේශයක අහසින් යනකොට මේ දර එකතු කරන්න ආපු කාන්තාවන්ගේ ගීත රාවයක ගීත රාවයක් ඇහුම්කන් දීලා ඉතින් ඒ අනුව රාගසිත පහළ වෙලා උන්වහන්සේලා ඒ අභිඥාවෙන් පිරිහිලා බිමට පාත් වුණා කියලා යම් යම් අට කතාවල අටුවා කතාවල විස්තර වෙනවා. ඒ නිසා මේ සමාධියේ හිතේ යම්කිසි අවදානමක් තියෙනවා. අන්න ඒ අවදානම මෙන්න මේ හත්ති සාරිපුත් සූත්‍රයේදී ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් එතෙන්දී මතු කරන්නේ අර සමාධි හිතක් හදාගත්ත කෙනා ඒ තුලින් උඩඟු වෙලා එතනින් ආඩම්බරකමක් ඇති කරගෙන එයා දැන් අනිත් අයව ඇසුරු කර කර අනිත් අයත් එක්ක අල්ලාප සල්ලාප වල යෙදෙමින් උඩඟු අන්දමින් කටයුතු කරන්න යෑම නිසා අන්තිමට ඒ ධානයත් පිරිහිලා සම්පූර්ණයෙන් සමාධිය පිරිහිලා තමන්ගේ මහානකමත් නැති වෙලා නැවත ගිහි තත්වයට උනත්පත් වෙන්න පුළුවන් කියලා මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා. ඒ අනුව අපිට තේරෙනවා මේ දේවල් ඇති කරගත්තට වරදක් නැහැ. නමුත් ඒකෙන් අපි උඩඟු වෙන්න, අහංකාර වෙන්න, මාන්නක්කාරකමක් ඇති කරගන්න එක කිසිසේත්ම සුදුසු නැහැ. විශේෂයෙන්ම ඔය සප්පුරිස සූත්‍රයේදී එහෙමත් ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ නැවත නැවත මතක් කරනවා. ප්‍රථම ධානයක් ලැබුණා කියලා උඩඟු නොවෙන්න කියලා. ဒုတိ ය ධානයක් ලැබුණා කියලා අහංකාර නොවෙන්න කියලා. ඊළඟට තුන්වෙනි ධානය ලැබුණා කියලා කිසිම උඩඟු බවක් අහංකාරකමක් ඇති කරගන්න එපා කියලා. චතුර්ථ ධානයක් ලැබුවා කියලා එමත් නැත්නම් ඉන් එහා තියෙන අරූප ධාන ලැබුණා කියලා කිසිසේත්ම උඩඟු බවක් මාන්නක්කාරකමක් ඇති කරගන්න එපා කියන කාරණාව බුදුරජාන් වහන්සේ වෙනත් සූත්‍රවලදී සප්පුරිස සූත්‍රය වැනි සූත්‍ර දේශනාවලදී දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ සමාධියක ලොකු වටිනාකමකුත් තියෙනවා. අපේ නිහතමානීව නුවණින් යුක්තව ඒක හැසිරුවේ නැත්නම් ලොකු අවදානමකුත් තියෙනවා. ඊට පස්සේ අපිට පිවිසෙන්න පුළුවන් තුන්වෙනි කොටසට මේ සමාධි භාවනා සූත්‍රයේ විස්තර වෙන පළවෙනි සමාධි භාවනා වර්ග දෙක සමත භාවනාව සම්බන්ධයෙන් අදාළ දෙකක් කියලා කියන්න පුළුවන් ඊළඟට තුන්වෙනි සහ හතරවෙනි කාරණා දෙක ඒ සමාධි භාවනා වර්ග දෙක විපස්සනාව හා සම්බන්ධයි කියලා කියන්න පුළුවන් දැන් තුන්වෙනිව ඉදිරිපත් කරන්නේ කතමාච භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති. මහණෙනි කෙලෙසින් දිනු කළ සමාධි භාවනාවක්ද සති සම්පජඤ්ඤයේ පිණිස හේතු වෙන්නේ. දැන් මේ පිටුතුන් දන්නවා අපි ආනාපාන සතිය වගේ භාවනාවක් වඩද්දී මුලින්ම උත්සාහත් වෙන්නේ මේ සිහිය පිහිටුව ගන්න. සති මාත්‍රයක් අපේ හිත තුළ ගොඩනගා ගන්න. මොකද අපේ හිත අතනට මෙතනට යනවා අතීතයට අනාගතයට යනවා. එක තැනක ඉන්න බැරි ගතියක් තියෙනවා විසිරෙනවා නිදිමත එනවා කාමච්ඡන්දයට යට වෙනවා. ඉතින් ඔය වගේ හුඟක් නීවරණ බහුල තත්ත්වයක් අපේ හිතේ තියෙනවා. ඉතින් ඒ தත්වයෙන් හිත අයින් කළා මේ සරල ආශ්වාසයක ප්‍රශ්වාසයක හිත එකඟ කරගන්නවා කියන එකත් ලොකු දක්ෂකමක්. දැන් ඒ විදිහට හිත ආශ්වාස ප්‍රශ්වාස අරමුණේ එකඟ කරගත්තාම සමාධිමත් වුණාම අපි හිතමු දැන් ඔන්න හුස්ම රැලි 50ක් 60ක් 100ක් 200ක් හොඳට එක දිගට බලාගෙන යන්න පුළුවන් තරම් සමාධියක් දියුණුලා තියෙනවා. දැන් මෙතෙන්දී විශේෂයෙන් බුදුරජාන් වහන්සේ අපි යොමු කරනවා සම්පජඤ්ඤය දියුණු කරන්න. නිකං අර අරමුණේ රැඳිලා එතන හිත එකඟ කරගෙන පමනක් ඉන්නේ නැතුව සම්පජඤ්ඤයේ පැත්තට අපේ හිත යොමු කරලා තියෙනවා. යොන්සෝ මනසිකාරයේ පැත්තට යොමු කරලා තියෙනවා. මොකද අර නිකාං ඔහේ අරමුණේ විතරක් රඳවගෙන හිටියොත් වෙන්නේ හිත සමාධියෙන් තමයි ඉස්සරහට එන්නේ. නමුත් සම්පජඤ්ඤය ප්‍රඥාව, ධම්මවිචය ඒ පැත්ත දිනු කරගන්න නම් අපි මේ අරමුණ දිහා තීක්ෂණව බලන්න අවශ්‍යයි. අරමුණේ විවිධ ගති ලක්ෂණ විමසා බලන්න අවශ්‍යයි. පුංචි කුතුහලයකින් යුක්තව මේ අරමුණ හොඳට සීරුවෙන් විචක්ෂණශීලීව අරමුණේ රස සොයා බලන්න අවශ්‍යයි. ඒක තමයි ධම්මවිචේ සම්බොජ්ජංගේ වශයෙන් උත් පෙන්වන්නේ. ඉතින් එතකොට ඒ අවස්ථාවේ තමයි මේ සම්පජඤ්ඤය පැත්ත දිනු වෙන්න පටන් ගන්න. ඒකයි සරල විදිහටම පටන් ගන්න. දැන් මේ ආශ්වාසය දිගද නැත්නම් කොටද ප්‍රශ්වාසය දිගද කොටද එහෙම නැත්නම් ආශ්වාසය උණුසුම්ද සිසිල්ද ප්‍රශ්වාසය උණුසුම්ද සිසිල්ද හරියටම කොහොමද මේ ආශ්වාසයක් කියලා දන්නේ ප්‍රශ්වාසයක් කියලා දන්නේ එහෙමත් නැත්නම් ආශ්වාසය කොහෙද ස්පර්ශ වෙන්නේ ප්‍රශ්වාසය කොහෙද ස්පර්ශ වෙන්නේ දැන් මේ ගත කරන්නේ ආශ්වාසයේ මුල ස්වභාවයද මැද ස්වභාවයද අග ස්වභාවයද ඔය ආදී වශයෙන් මේ අරමුණ තව ටිකක් විස්තර සහිතව විමසා බලන්න යෝගාවචරයේ උත්සාහන්ත වෙනවා. එතන තමයි අර සම්පජඤ්ඤය සඳහා අපි පාර විවෘත කරගන්නේ. මොකද අපේ හිත ටිකක් කම්මැලි වගේ වැඩක් කරන්න. මොකද සතියෙන් හැදිච්ච එක්තරාන්දමක සහනශීලී සැහැල්ලු ගතියක වාසය කරන්න හිත කැමති. අර අරමුණ ගැන ටිකක් විමසා බලනවට වඩා ඒ අරමුණ ගැන විමසා බලනවා කියන ටිකක් වෙහෙසක්. ඒ නිසා ඉතින් මුලදී අපි උනන්දු කරලා දෙන්න ඕනේ. එක්තරා අන්දමකින් දිරිමත් කරන්න ඕනේ මේ අරමුණ තීක්ෂණ අන්දමින් විමසා බලන්න. එතකොට තමයි මේ අරමුණේ විවිධ ගති ලක්ෂණ ඒ යෝගාචරයට තේරෙන්න පටන් ගන්න. දැන් මේ අන්දමින් ඉදිරියට යන ගමනේදී එයාට තේරෙන ගන්නවා අපි දුන්න වේදනානුපසනාවක් වගේ වඩනකොට. දැන් උන විවිධාකාර වේදනාවන් තියෙනවා. සැප වේදනා තියෙනවා, දුක් වේදනා තියෙනවා, උපේක්ෂා සහගත වේදනාවන් තියෙනවා. ඉතින් එතකොට මේ විවිධ ಜಾතිවල වේදනා තියෙනවා කියලා ඔන්න එයා මුලින් අඳුන ගන්නවා. ඊට පස්සේ අපි හිතමු සැප වේදනාවක් හටගත්ත ටික වෙලාවක් පැවතුණා අපි දුු විනාඩි කිහිපයක් පැවතුණා ඔන්න නැති වෙලා ගියා. ඉතින් යම් පමණකට මේ සැප වේදනාවක හට ගැනීම අවසන් වීම එයා තේරුම් ගන්නවා. තව ටිකක් යනකොට දුක් වේදනාවකුත් හටගත්තා ඒකත් ටික වෙලාවක් පැවතිලා අවසන් වුණා. ඒ ගැනත් එයා තේරුම් ගත්තා. උපේක්ෂා වේදනාවක් හටගත්තා. ඒකත් ටික වෙලාවක් තිබිලා අවසන් වුණා. දැන් ඉතින් එක මට්ටමකින් එයා තේරුම් ගන්නවා මේ සැප දුක් උපේක්ෂාවන් වල තියෙන අනිශ්චිත භාවය. තවත් ටිකක් සති සම්පජඤ්ඤය දිනු වෙනකොට දැන් මේ එක එක සැප වේදනාවක් ඇතුළත තියෙන කුඩා කුඩා සැප වේදනා රාශියක් සමූහයක් මේ යෝගාවචරයට සමහර විට හඳුන ගන්න පුළුවන්. මොකද මේ අපේ සැප වේදනාවක් කියලා මෙතෙක් අර්ථ දක්වලා තියෙන්නේ මේ කුඩා කුඩා සැප වේදනා සමූහයක සංප්‍රයුක්ත ප්‍රතිඵලය. යෝගාවචරයේ හොඳ තීක්ෂණ අවධානයක් යොමු කරගෙන මේ සැප වේදනාව වෙත සමාධිමත් හිතින් ගත කරනකොට එයාට අර සැප වේදනාව දැන් කෑලි කෑලි වලට කැඩිලා කුඩා කුඩා සැප වේදනා රාශියක් වශයෙන් දැනගන්න අවස්ථාවක් සැලසෙනවා. ඒ වගේමයි දුක් වේදනාවක්. මුලින් අපි හිතන් හිටියේ මෙතන තනි දුක් වේදනාවක් තියෙනවා කියලා. ඒක තමයි හට අරගෙන විනාඩි කිහිපයක් තිබිලා අවසන් වුනේ කියලා. නමුත් පස්සේ තේරෙනවා එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ කුඩා කුඩා සැප දුක් වේදනා රාශියක් මෙතන තියෙන්නේ කියලා යාට තේරෙනවා. දැන් එතකොට මේ එක එක කුඩා කුඩා සැප වේදනාවක්, එක එක කුඩා කුඩා දුක් වේදනාවක්, එක එක කුඩා කුඩා උපේක්ෂා වේදනාවක්. මේවා අතිශය ෂණ බංගුරයි. අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. මොහොතක් මොහොතින් ඇතේලා නැතිලා යනවා. මොහොතින් ඇතේලා නැතිලා යනවා. ඒතර මෙන්න මේ தত্ত্বය කෙනෙක් අවබෝධ කරගන්නේ සෑහෙන දුරකට සති සම්පජඤ්ඤය දිනුනාට පස්සේ. දැන් එයා වේදනාවන් වෙතට අවධානය යොමු කරගෙන හිටියා. ඒක තමයි දැන් එයාගේ සමාධි භාවනාව වෙන්නේ. එතකොට මොකද වුනේ? තව තව මේ සමාධි භාවනාව එතන වැඩෙන්න වැඩෙන්න, වර්ධනය වෙන්න වර්ධනය වෙන්න හිතේ එක්තරාන්දමක සූක්ෂම වීමක් අතිශය කුඩා තැනකට පවා හිත නාභිගත කරන්න පුළුවන් හැකියාවක් ඒ යෝගාවචරය තුළ දියුණු වීම තුලින් තමයි දැන් මේ සති සම්පජඤ්ඤය වර්ධනය වෙලා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් දැන් මේ අරමුණ ගැන අතිශය තියුණු අන්දමේ අවබෝධයක් ඒ යෝගාවචර ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක බුදුරජාන් වහන්සේ තවදුරටත් විස්තර කරනවා සංඥා සම්බන්ධයෙන්. දැන් අපි දන්නවා අපේ හිතට විවිධ සංඥාවන් මතුවෙනවා. රූප සංඥාවන් එනවා, ශබ්ද සංඥාවන් එනවා. ගඳ සුවඳ මූලික කරගත් සංඥාවන්, රස පිළිබඳ සංඥාවන්, ඒ වගේම ස්පර්ශයන් පිළිබඳ සංඥාවන් වෙනත් නොයෙකුත් කරුණු සම්බන්ධ ධම්ම සංඥාවන් එන්නත් පුළුවන්. ඉතින් අපිට සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ මේවා අපි සංඥාවන් කියලා තේරුම් ගන්න නැහැ. අපි ඉක්මනට මේකේ ඇලෙනවා, බැඳෙනවා. ඒකට පුජ්‍යලයක් දෙයක් ආරෝපණය කරගන්නවා. අන්තිමට ඉතින් ඒක කතන්දරයක් දක්වා ප්‍රපංචයක් දක්වා වර්ධනය වෙනවා. මේක තමයි සාමාන්‍ය නුපුහුණු මනසක ස්වභාවය. දැන් එයා හොඳට හැබැයි මේ හිත දිහා බලමින් ඒ දිහා එක්තරා මේ තීක්ෂණ බැල්මක් යොදමින් අර පුජ්‍යලයේ කෙනෙක් දෙයක් ආරෝපණය කරන්න යන්නේ නැතිව උත්සාහයක් දරනවා මේ සංඥා සංඥා වශයෙන්ම තේරුම් ගන්න. එතකොට අපි හිතමු යම්කිසි රූප සංඥාවක් හිතේ පැන නැගුණා. දැන් යාට තේරුණා වුණ දැන් යම්කිසි රූප සංඥාවක් හිතේ පැන නැගිලා. අපි හිතමු මේ දරුවෙක්ගේ රූප සංඥාවක් ආවේ. ඉතින් ඉස්සර නම් ඉතින් මේ රූප සංඥාව ආපු ගමන් මේ මගේ පුතා මගේ දුව කියලා ඔන්න එක පාටම ඉතින් අපි මේ පුජ්‍යලයා වෙතෙන්ට ආරෝපණය කරගෙන තියා සම්බන්ධ ගුණාගුණ ඔක්කොම ටික දැන් මේක අස්සට දාගෙන දැන් එක්ක ඔන්න ආසාවක් ඇති වෙලා යාගෙන කැමැත්තක් ඇති වෙලා නැත්තම් දුකක් ඇති වෙලා සතුටක් ඇති වෙලා දැන් ඉතින් ඔන්න දුවටකෝ මේ විදුලි මේ දුරකථන ඇමතුමක් දෙන්න පුතාට දුරකථන ඇමතුමක් දෙන්න ඕන ඉතින් අපි යනවා. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. නමුත් දැන් යෝගාවචරයාගේ හිතේ ඒ බඳු සංඥාවක් පහළ වුණාම එයා තේරුම් ගන්නවා මේ සංඥාවක් පහළ වුණා. දැන් ඔන්න මේකට අපි හිතමු පුජ්‍යලේක ආරෝපණය කළා. දැන් මේ ටිකක් දුර යන යන්න ඉඩ තියෙනවා. පුජ්‍යලේක ආරෝපණය කරා. යා ගැන සැප දුක් පහළ වුණා. රුචි අරුචිකම් පහළ වුණා. හැබැයි යම් අවස්ථාවකදී යාට පුළුවන් වෙනවා සතිය හොඳට තීව්‍ර කරලා යම් මමනක තිරින්ග තද කරගන්න. අර දිගට යන ප්‍රවාහය යම් පමණකට බාල කරන්න. ප්‍රපංචයක් දක්වා යන්න නොදී වළක්ව ගන්න. ඉතින් එතකොට අර සංඥාවේ ප්‍රාථමික මට්ටමේම පවත්ව ගන්න හඳුන ගන්න යෝගාචරයට අවස්ථාවක් සැලසෙනවා. දැන් මේ සතිය සම්පජඤ්ඤය නුවණ දියුණු වෙනවත් එක්ක සිද්ධ වෙන කාර්යයක් මේක. එහෙම නැත්තම් වෙන්නේ අර සංඥාවක් ආපු ගමන් අපි ඒකට වටනකමක් දීලා පුජ්‍යලයක් ආරෝපණය කරලා ඒවා ගැන තව තව හිතන්න ගිහිල්ලා කතන්දරයක් ගොතන එක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඉතින් මේ කතන්දරේ කෙටි වෙලා කෙටි වෙලා ගිහිල්ලා එක්තරා අන්දමකින් සංඥා මට්ටමේම නතර කරගන්න පුළුවන්කම තමයි මෙන්න මේ සති සම්පජඤ්ඤයේ තියෙන ලක්ෂණය වෙන්නේ. ඉතින් එතකොට එයාට තේරෙනවා දැන් එයා අර තමන්ගේ අතින් අනුග්‍රහයක් නොකරන නිසා දැන් මේ මට්ටමේදී තමන්ගේ පැත්තෙන් එයා අනුග්‍රහයක් කරන්න යන්නේ නැහැ. මොකද දන්නවා මේකයිල හුදෙක් සංඥාවක් පමණයි. මේකයිල මිරිඟුවක්. මෙතන සත්වයක් නැහැ, මෙතන පුජ්‍යලයක් නැහැ. මෙතන තියෙන්නේ හුදෙක් මිරිඟු ස්වභාවයක් කියලා එයා තේරුම් අරගෙන මේකයිල හිතින් හදාගත්ත ස්වභාවයක් කියලා තේරුම් අරගෙන ඒකට පුජ්‍යල ආරෝපණයක් කරන්න සත්වයක් ආරෝපණය කරන්න යන්නේ නැතිව සංඥා මට්ටමේම පවත්වන්න උත්සාහත් වුණොත් අන්නේ සංඥාව ඉක්මනටම ෂය වෙලා යනවා බොඳ වෙලා යනවා හිත ආයෙත් නිකන් සංඥාවලින් නිදහස් වෙන්න ගන්නවා සද්ද සංඥාවන් පැත්තනොත් ඔය වගේ වෙන්න පුළුවන් ගන්ධ රස පහස මේ සියලු සංඥාවන් සම්බන්ධයෙන් ඔය විදිහට තර යෝගාචරයේකට ඒවා සංඥා මට්ටමේම තියලා හිත වෙතට අවධානය යොමු කරගෙන ඉන්න පුළුවන් නම් අන්න ඒ සති සම්පජඤ්ඤය මුල් කරගත්ත සමාධියක් තමයි දැන් හිතේ වැඩි දියුණු වෙලා තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ විදිතා විතක්කා uppajjanti විදිතා uppට්ඨහන්ති විදිතා අබ්බත්තං ගච්ඡanti කියලා මේ විතර්ක ගැනත් දේශනා කරනවා. දැන් අර සංඥාවලදී ඒ වගේමයි වේදනාවලදී ඒතර හොඳ අවධානයෙන් ඉන්න මේ යෝගාචරණ තේරෙනවා මේ මේවා දැන දැනම තමයි හටගන්නේ. මොකද එයා අවධානයෙන් ඉන්නේ. හොඳට අවදි මනසකින් තමයි ආ කාලය ගත කරන්නේ. ඒ නිසා වේදනාව පහළ වුණා නම් එයාට හොරෙන් ඒ වේදනාව පහළ වෙන්න විදිහක් නැහැ. හොරෙන් වේදනාවක් පහළ වෙලා ඒක හැඟුමක් දක්වා වර්ධනය වෙන්න අවකාශයක් නැහැ. මොකද එයා හොඳ අවධානයකින් යොමු වෙච්ච හිතකින් ඇතුළට නැමුණු හිතකින් තමයි වාසය කරන්නේ. දැනුවත්වමයි එහෙනම් වේදනාවක් හටගන්නේ. දැනුවත්වමයි වේදනාවක් පවතින්නේ. දැනුවත්වමයි වේදනාවක් ෂේ වෙලා යන්නේ. දැනුවත් තමයි සංඥාවක් හටගන්නේ. දැනුවත් තමයි සංඥාවක් පවතින්නේ. දැනුවත් තමයි සංඥාව දුර වෙලා බොඳ වෙලා යන්නේ. ඒ වගේම විස්තර කරනවා දැන් විතක්ක. ඒ කියන්නේ අපේ හිතේ යම් යම් සිතුවිලි පහළ වෙනවා. එතකොට සිතුවිලි පහළ වෙනකොටත් සාමාන්‍යයෙන් නම් වෙන්නේ අපි මේවා සිතුවිලි කියන විදිහට දකින්නේ නැහැ. ඒ කියන්නේ මම හිතනවා, මට හිතුණා. මට ගමනක් යන්න හිතුණා. මට වැඩක් කරන්න හිතුණා. මට චිත්‍රපටියක් බලන්න හිතුණා. මට සෙල්ලම් කරන්න හිතුණා. මට පොතක් බලන්න හිතුණා. ඉතින් මේ විදිහට මේ හිතීම් ක්‍රියාවට මම පුජ්‍යලේක ආරෝපණය කරගෙන මමත්වයක් ආරෝපණය කරගෙන මේ සිතුවිලි ඔස්සේ මම ක්‍රියාත්මක වෙනවා. මම දැන් ඔන්න පැන නගිනවා. අවදි වෙනවා. කෙනෙක් වෙනවා. පුජ්‍යලේක් වෙනවා. ඒ චරිතය අපි දැන් රඟපානවා. පුජ්‍යල භාවයකට දැන් අපි ඇඳ ගන්නවා. දැන් ඇඳගෙන ඉතින් අපි ඒ ඒ භූමිකාව නිරූපණය කරනවා. ඉතින් මේ වගේ සාමාන්‍යයෙන් හිතවිලි වලට අපි අහු වෙන ගතියක් පහළ වෙන පහළ වෙන සිතුවිලි වල එක්තරා අන්දමකින් වහලෙක් වෙන බත් ගතියක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් අපි මේ වහල් භාවයෙන් වගේ පහළ වෙනවා දැන් ඕ ගාලා සිතුවිලි. ඒවා ඉතින් කියන කියන දේ කරමින් තණ්හාවට 16ක් වෙලා අපි කාලය ගත කරනවා. ඉතින් තමයි සාමාන්‍ය නොපුහුණු මනසක ස්වභාවය. හැබැයි යෝගාවචරයේක් චිත්තානුපස්සනාවක් වඩනකොට ධම්මානුපස්සනාවක් වඩනකොට ওই தත්ත්වය සෑහෙන දුරට වෙනස් වෙනවා. එයාට දැන් හැබැයි පුළුවන්කම තියෙනවා සිතුවිල්ලක් සිතුවිල්ලක් වශයෙන් දැක ගන්න. නැත්තම් විතර්කයක් විතර්කයක් වශයෙන් තේරුම් ගන්න. හිතට යම් කිසි සිතුවිල්ලක් පහළ වුණා. ඒතර ඔන්නේ සිතුවිල්ල සිතුවිල්ලක් වශයෙන් දකිනවා. මේක ඔන්න අතීතය හා සම්බන්ධ සිතුවිල්ලක්. මගේ අතින් වෙච්ච වැරද්දක් ගැන පහළ වෙච්ච සිතුවිල්ලක්. නැත්නම් අතීතයේදී ගත කරපු යම් සුන්දර අත්දැකීමක් ගැන පහළ වෙච්ච සිතුවිල්ලක්. මතක සටහනක්. නැත්නම් අනාගතේ කරන්න තියෙන සැලසුමක් සම්බන්ධයෙන් හිතට ආපු සිතුවිල්ලක්. නැත්නම් වර්තමානයෙන් දකින්න රූපයක් සම්බන්ධ සිතුවිල්ලක්. සද්දයක් සම්බන්ධ සිතුවිල්ලක්. ඉතින් මේ විදිහට කුමක් හෝ මුල් කරගත්ත සිතුවිල්ලක් විතර්කයක් හිතේ පහළ වුණා නම් ඒකට අනුබල දෙන්න යන්නේ නැතිව ඒකට අහු වෙන්න යන්නේ නැතිව ඒක මගේ කියා ගන්න යන්නේ නැතිව මේක හුදෙක් සිතුවිල්ලක් කියලා දකින්න නම් ඉතින් චිත්තානුපසනාවක ගැඹුරකට එන්න ඕනේ. ඉතින් ඒක බුදුහාමුදුරුවෝ පටන් ගන්නෙ සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. මීතරාගං වා චිත්තං මීතරාගං චිත්තන්ති පජානාති. හිතේ රාගසිතක් පහළ වුණා රාගසිතක් දැන් ඔන්න පහළ වුණා කියලා දැනගත්තා. එහෙම නැත්නම් නෙක්ඛම්මයක් මුල් කරගත්ත සිතක් පහළ වුණා නම් දැන් ඔන්න ඒ අතහැරීමක් හා සම්බන්ධ සිතක් පහළ වුණා කියලා දැනගත්තා. ඒක ඉක්මනටම ක්‍රියාත්මක කරන්න යෑමක් නෙමෙයි මේ කියන්නේ. මේ නෙකම්ම හිතක් පහළ වෙලා. සදෝ සංවාචිත්තං සදෝ සංචිත්තං තිපජානාති. මිතදෝ සංවාචිත්තං මිතදෝ සංචිත්තං තිපජානාති. යම් කිසි ද්වේෂ සහගත තරහව මුල් කරගත්ත නොරුෂ්ණා ගතියක් මුල් කරගත්ත ඔන්න සිතක් පහළ වුණා. යම්සි කෙනෙක්ව පාර යනකොට හම්බුණා. ඉතින් හිතේ අප්‍රසාදයක් ඇති වුණේ. නොරුෂ්ණා ගතියක් පහළ වුණේ. අකමැත්තක් පහළ වුණේ. ඒක දකින්නවා. ඒ අකමැත්ත දකින්නවා. නොරුස්නා ගතිය දකිනවා. තරහා හිත දකිනවා. නැත්නම් හිතේ වෛරයක් පටගත්තා නම් ඔන්න ඒ වෛරය දකිනවා. නැතු ඒ දැකපු කෙනත් එක්ක රණ්ඩු වෙන්න එක ටික කියන්න මේ මොකකටවත් යනවා නෙමෙයි. දැන් මේ හිත දකිනවා. හිතේ දැන් එතකොට ඇතුළ බලන ගමනක් දැන් මේ යන්නේ විපස්සනාවේදී. ඇතුළතයි දැන් විමසීමට ලක් කරන්නේ. ප්‍රයෝගාවචරයා ඒ හිතේ පහළෙන විතර්කය විතර්කයේ වශයෙන් හඳුනගත්තා. කාම විතර්කයක් කාම විතර්කයක් වශයෙන් හඳුනගත්තා. ව්‍යාපාද විතර්කයක් ව්‍යාපාද විතර්කයක් වශයෙන් හඳුනගත්තා. මම නැත්තම් කාට හරි හිංසාවක් කරන්න, පීඩාවක් කරන්න හිතක් පහළ වුණා නම් ඔන්න ඒකත් ඒ විහිංසා හිතක් වශයෙන් හඳුනගත්තා. එහෙමත් නැත්තම් අපි හිතමු නෙක්ඛම්ම හිතක් පහළ වුණා. නෙක්ඛම්ම සංකල්පනාවක් පහළ වුණා. යමෙකුට යමක් දෙන්න දාන චේතනාවක් නැත්තම් ටිකක් ගිහි ගෙදරින් ඈත් වෙලා ශුන්‍යාගාරයකට ආරණ්‍යයකට යන්න. ඉතින් මේකත් සිතක් පහළ වෙලා තියෙන්නේ. සිතක් පහළ වුණා කියලා දැනගත්තා. නැත්තම් කාට හරි උදව්වක් පදව්වක් කරන්න, උපකාරයක් කරන්න, කරුණාව, කරුණාව මුල් කරගත් සිතක් පහළ වෙලා. දැන් ඉතින් ඉක්මනටම නැගිටලා මේ වැඩේ කරන්න යනවා නෙමෙයි. දැන් මේ හඳුන ගන්නවා මේ කරුණාව මුල් කරගත් සිතක්. අවිහිංසාව මුල් කරගත් හිතක් මේ පහළ වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි හිතමු මෛත්‍රී සාගත හිතක් පහළ වෙලා. ඉතින් එහෙමනම් එකපාරටම දැන් මේ මෛත්‍රී භාවනාව කරන්න පටන් ගන්නව නෙමෙයි. දැන් හඳුන ගන්නවා මේ හිතේ දැන් ස්වභාවය, වර්තමාන ස්වභාවය මෛත්‍රී සහගත සිතක්. ඒතර ඒවා එතන තියලා බලන්න පුළුවන් හැකියාව. ඒක මගේ කියා ගන්න නැතුව ඒක මම කරගන්න යන්නේ නැතුව තව තව ඒකට සිතුවිලි ඈඳන්න යන්නේ නැතුව එකතු කරන්න යන්නේ නැතිව මේ පහළ වෙච්ච සිතුවිල්ල හුදෙක් ඒ ඒ જાතිය සිතුවිල්ලක් කියලා තේරුම් ගන්න පුළුවන් හැකියාව. ඉතින් මේ අන්දමින් කෙනෙක් දියුණු කරගෙන යනවා නම් හිත ඒ මට්ටම දක්වා යා ටික ටික එනවා නම් එතකොට මේ සති සම්පජඤ්ඤය තමයි වැඩිලා තියෙන්නේ. ඒ කියන්නේ එකපාරට මේ මට්ටමට එන්න බෑ. චිත්තානුපසනාව පටන් ගන්න කියලා වෑයම් කරාට සමාලාවට හිතේ පහළ වෙන ඇතම් සිතුවිලි වලට අහු වෙලා යනවා. දන්නේම නෑ අන්තිමට හිත ප්‍රපංචයකට වැටිලා. කතන්දරයක් ගෙති ගෙති ගිහිල්ලා තමන් වෙන ලෝකෙක ඉපදිලා භව තත්වයක් ඇති වෙලා අතරමං වෙලා. හැබැයි කාලයක් දිනු කරනකොට ඒ தත්ත්වය සෑහෙන දුරට වැළකීලා හරියට නිකන් සිතුවිලි ටික දැන් ඔන්න ලිහිලා පේනවා. කලින් නම් තිබුණේ ඒක ගුලි එක ගුලියක් වගේ. සිතුවිලි දාමයක් එකට නිකන් පැටලිලා වගේ තිබුණේ. අවුල් වෙච්ච නූල් බෝලයක් වගේ. හැබැයි දැන් එහෙම නැහැ. දැන් හොඳට මේ එක නූලක් නූලක් ගානේ පේනවා වගේ. ඒ නූල් බෝලේ දැන් අපි ලිහාගෙන ලිහාගෙන යනවා. දැන් මේක තනි ඒක ඝණයක් නෑ. මෙතන තියෙන මේ නූල් ගොඩක්. සිතුවිල්ලක් පස්සේ සිතුවිල්ලක් එන්නේ. එකක් සිතුවිල්ලක් ආවා ඒක ගියා. තව සිතුවිල්ලක් ආවා එකක් ගියා. තව සිතුවිල්ලක් ආවා එකක් ගියා. දැන් හොඳට පැහැදිලිව මේ හිතේ යාන්ත්‍රණය දැක ගන්න පුළුවන් කමක් යෝගාචරයට ඇති වෙලා. සිතුවිල්ලක් පස්සේ තමයි ඊළඟ සිතුවිල්ල එන්නේ. දැන් ඒවා එකට පැටලිලා නැහැ. හිතේ තියෙන සෑහෙන සමාධිමත් ගතියක්, පැහැදිලි ගතියක්. ඒ පැහැදිලි ගතිය නිසා අන්න සති සම්පජඤ්ඤයට ඉඩක් ලැබිලා තියෙනවා. දැන් පින්වත්නි මේ සමාධිය කියලා කියන්නේ එක තැනකට ඒකාග්‍ර වෙච්ච හිතම නෙමෙයි. මේ හිත සෑහෙන සංසුන් කළා, පිරිසුදු කළා, පැහැදිලි කළා හිතේ සිද්ධ වෙන දේ වෙන්වෙන් වශයෙන් දැනගන්න පුළුවන් තත්වයක් උදා කරන සමාධිය ගැන තමයි දැන් මේ අපි කතා කරන්නේ. අර හිත එක තැනකට ඒකාග්‍ර කරපු සමාධිය ඕනනම් අපිට කියන්න පුළුවන් සමත සමාධියක් කියලා. නමුත් දැන් තියෙන්නේ එහෙම නෙමෙයි. හිතට ඒ වමනා කරන පරිසරය සකස් කරලා දීලා තියෙනවා. හිතේ ඇත්ත වශයෙන්ම මේ මොහොතේදී සිද්ධ වෙන්නේ මොකද්ද කියලා විනිවිද බලන්න පුළුවන් කුසලතාවයක් හිත තුළ හදලා දීලා තියෙනවා. ඒ බඳු සමාධියක් ගොඩනැගිලා තියෙනවා. ඒක ගොඩනැගෙන්නේ මේක නැවත නැවත බහුලීකృత කිරීම හරහා. ඒ කියන්නේ දැන් එක සිතුවිල්ලක් පස්සේ තවත් සිතුවිල්ලක් එන ගතිය එන ආකාරය තේරුම් ගන්න කලින් ඔක්කොම සිතුවිලි නිකන් එකට පැටලිලා තිබුණේ. ඒක ඝණයක් වෙලා තිබුණේ. කියන්නේ රාගසිත සමූහයක ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න දැන් රාගයෙන් හිත දැවෙනවා කියලා තමයි අපි මුලින් හඳුනාගත්තේ. පස්සේ හැබැයි මොකට සතිය යදුවාට පස්සේ යදුවාට පස්සේ අපි මේ රාගයෙන් පහළ වෙච්ච ආස්වාදයට ලොල්ුනේ නැත්තම් ඔන්න රාගහිත ටික ටික දුර වෙලා ගියා. එහෙම නැත්නම් ද්වේෂසිතක් නම් පහළලා තිබුණේ. ඉතින් ඒක අපිට තේරුනේ මුලින් දැන් නම් ඔන්න හිතට කේන්ති ගිහිලා තියෙන්නේ. මේ කේන්තියක් දැන් හිතේ තියෙනවා. ද්වේෂයක් හිතේ තියෙනවා කියලා තමයි අඳුනගත්තේ. හැබැයි පස්සේ මේක ටිකක් අර මුල් අවස්ථාවේදීම තේරෙන්න පටන් ගන්නවා. දැන් සෑහෙන උච්ච අවස්ථාවකට තීව්‍ර අවස්ථාවට යන්න කලින් යෝගාචරයට දැන් ඔන්න රාගයේ පහළ වෙච්ච අවස්ථාවදීම වගේ තේරෙන්න ගන්නවා. ද්වේෂයක් පහළ වෙච්ච මුල් වකවානුවේදීම වගේ තේරෙන්න ගන්නවා. එතකොට ඒ වෙනකොටත් සිතුවිලි සෑහෙන්න පහළ වෙලා හැබැයි මුල් අවධිය තාම ගත කරන්නේ. තවත් කාලයක් යනකොට පළවෙනි සිතුවිල්ල පහළනකොටමත් තේරෙන අවස්ථාව තියෙනවා. ඉතින් එතකොට අපිට කියන්න පුළුවන් එයා දැන් ධම්මානුපස්සනාවේ නීවරණ කොටසට වගේ අවතීර්ණ වෙලා තියෙනවා කියලා. අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති. ඔය විදිහට දේශනාවේ එනවා මේ කලින් නොතිබිච්ච කාමච්ඡන්දයක් ඔන්න දැන් හට ගන්නවා. කියලා ඒ තරම් බොහොම පිරිසුදුව දැක ගන්න පුළුවන් පරිසරයක් මේ හිත ඇතුලේ තියෙනවා. කියන්නේ ඒ බඳු වේ පිරිසුදු පැහැදිලි බවක් වඩපු සමාධියක් තමයි දැන් ඒ ඒ ඒ කාරණා වෙන්වෙන් වශයෙන් දැක ගන්න පුළුවන් අවස්ථාව යෝගාවචරයට සලස්සලා දීලා තියෙන්නේ. ඉතින් මේ විදිහට විස්තර කරද්දී දැන් මේ හැම සිතුවිල්ලක් ගානෙම එතකොට ඒ ඒ සිතුවිලි වල යථා ස්වභාවය යෝගාවචරයට හඳුනා ගන්න පුළුවන්. සිතුවිල්ලක් හට ආකාරය සුළු මොහොතක් පවතින ආකාරය ඉක්මනට මේක බොඳ වෙලා දිය වෙලා නොපිනී යන ආකාරය. නැවතත් සිතුවිල්ලක් හට ගන්න ආකාරය සුළු මොහොතක් පවතින ආකාරය බොඳ වෙලා දිය වෙලා යන ආකාරය. ඉතින් මෙහෙම යම්සි යෝගාවචරයේ දකිනවා නම් අත් වශයෙන් මෙයා දකින්නේ මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය. වේදනා සම්බන්ධයෙන් ඒවා ක්ෂණිකව ඇති වෙලා නැති වෙලා යන එක දැක්කත් අනිත්‍ය ලක්ෂණයක් තමයි ඇතිරුම් ගන්න. ඊළඟට සංඥාවන් යහුසලුව ඇති වෙලා නැති වෙලා යනවා දැක්කත් ඒ තුලිනුත් අනිත් සංඥාව සම්බන්ධයෙන් අවබෝධයක් තමයි ඇති කරගන්නේ. ඊළඟට විතර්ක, සිතුවිලි ඒවා යහුසලුව ඇති වෙලා නැති වෙලා යන හැටි දැක්කා. එතනොත් මේ අනිත් සංඥාවක් තමයි එයා උපදවා ගන්න. එතකොට මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය මුල් කරගත් අවබෝධය එක්තරා අන්දමින් කියනවා නම් විපස්සනා ඥානයන්ගේ එක මූලික අවස්ථාවක් කියන්න පුළුවන්. අනිකුත් විපස්සනා ඥානවලට දොර විවෘත කරන ඥානයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ විදිහට යම්සි කෙනෙක් දැන් ප්‍රත්‍යක්ෂයක් වශයෙන්ම අනිත්‍ය ලක්ෂණය හඳුනාගෙන තියෙනවා නම් ධර්ම මාර්ගයේ සෑහෙන දුරකට එයා ගමන් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේකට මම එකතු කරන්න කැමති කන්ද සංයුත්තේ එන සූත්‍රයක් කන්ද සූත්‍රය කියලාමයි මේ සූත්‍රයට නම යොදලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා රූපං භික්කවේ අනිච්චං විපරිණාමී අඤ්ඤතා භාවි. මහණෙනි මේ රූපය අනිත්‍යයි වෙනස් වීමකට භාජනය වෙනවා අන්‍ය ආකාරයකටපත් වෙනවා. දැන් මේ තියෙන ආකාරය නෙමෙයි ඊළඟ මොහොතේ තියෙන්නේ. ඊළඟ මොහොතේ තියෙන ආකාරය නෙමෙයි ඊට පස්සේ මොහොතේ තියෙන්නේ. ඉතින් මේ හැමතිස්සම වෙනස් වෙනස් ස්වභාව වලට ස්වરૂප වලටපත් වෙනවා. වේදනා අනිච්චා විපරිණාමී අඤ්ඤතා භාවි. සංඥා අනිච්චා විපරිණාමී අඤ්ඤතා භාවි. සංඛාරා අනිච්චා විපරිණාමී අඤ්ඤතා භාවී. විඥානං අනිත් විඥානං අනිච්ඡං විපරිණාමී අඤ්ඤතා භාවී. ඒතර මේ ස්කන්ධ පහ ගැනම බුදුරජාන් වහන්සේ ඒකේ අනිත්‍ය ලක්ෂණය, ඒක වෙනස් වෙන ආකාරය ගැන අන්‍ය ආකාරයකටපත් වෙන ස්වභාවය ගැන විස්තරයක් කරනවා. දැන් මේක තාම කෙනෙක් දැක්කේ නෑ හැබැයි. ප්‍රත්‍යක්ෂයක් වශයෙන් තමන් වෙතට අවධානය යොමු කළා අර හදාගත්ත සමාහිත බවක් පාවිච්චි කළා සතියක් පාවිච්චි කළා තමා තුළ මේක දැකලා නැහැ හැබැයි තාමත් කෙනෙක්. මේක මේ දැන් බුද්ධ දේශනාවක් මේ අහන්නේ. සුතමේ ඥානයක් ඇති කරගන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝ භික්කවේ මේ ධම්මේ ඒවං සද්ධාහති අදිමුච්ඡති අයං උච්ඡති සද්ධානුසාරී. ඒතර මේ කියපු ධර්මය ගැන බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල විශ්වාසයක් ඇති කරගන්නවා. මේක එහෙම වෙන්න ඕනේ. මේ රූප අනිත්‍යයි වෙනස් වෙනවා. නිරන්තරයෙන් අන්‍ය ආකාරයකටපත් වෙනවා. එක විදිහකට තියෙන්නේ නැහැ. මේක ඇත්ත වෙන්න ඕනේ. වේදනා ගැනත් ඒ වගේමයි. සංඥා ගැනත් ඒ වගේමයි. සංස්කාර ගැනත් ඒ වගේමයි. විඥාන ගැනත් ඒ වගේමයි. එතකොට මේ ශ්‍රද්ධාවෙන් භාගතුන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් විශ්වාස කරන ගතිය. මේ කියලා දීපු අනිත්‍ය ලක්ෂණය හොඳට හිතින් විශ්වාස කරන ගතියක්. කෙනෙක්ගේ හිතේ ගැඹුරට ඇති වුණා නම් එයා සද්ධානුසාරී තැනැත්තෙක් කියලා දේශනා කරනවා. ඉතින් එතකොට දේශනා කරනවා ඔක්칸තෝ සම්මත්ත නියාමං සප්පුරිස භූමින් ඔක්칸තෝ වීතිවත්තෝ පුතජන භූමින්. එයා මේ සප්පුරුෂ භූමියකට බැහැගත්තා. කලින් හිටිය පුතජන භූමියෙන් අයින් වුණා. අබබ්බෝ තං කම්මං කාතුම් යං කම්මං කත්තා නිරයන්වා තිරච්ඡාන යෝනින්වා පෙත්තිවිසයන්වා උපජ්ජය. යම්කිසි අකුසල කර්මයක් කළා අපාගත වෙන්න තිරස් මේ තිරස්චීන තිරසන් ආත්මයකට යන්න නිරයට යන්න අවස්ථා තිබුණා නම් අන්න ඒකත් වලකිනවා. අබබ්බෝච තාව කාලංකාතුන් යාව න සෝතාපට්ටි ඵලං සච්චිකරෝති. ඒතර මේ තැනත්තා මේක දිගට දියුණු කරනවා නම් දැන් සෝත මේ සෝතාපට්ටි ඵලයටපත් නොවි ජීවිතේ කෙලවර වෙන්නේ නැහැ. ඒ කියන්නේ මැරෙන්න කලින් සෝවන් වෙනවා. ඔන්න ඔයගේ ප්‍රකාශයක් එනවා. ඊට පස්සේ මේක තවත් පැත්තක් විස්තර කරනවා ධම්මානුසාරී පුද්ගලයා ගැන. එයා අර බුදුහාඳුරෝ කියපු ඒ අනිත්‍ය ලක්ෂණය ශ්‍රද්ධාවෙන් අදහනවා වෙනුවට එයා ටිකක් තර්ක කරලා බලනවා. කොහොමද මේක වෙන්නේ? සමහරවිට ඉතින් අද කාලේ හැටියට කියන්න පුළුවන් ඔන්න විද්‍යාවත් එක්ක චුට්ටක් ඉතින් ගාවලා බලනවා. තමන්ගේ තියෙන අනිකුත් ඥානයන්ගෙනුත් පොඩ්ඩක් එයා විමසලා බලනවා. මේක ඇත්තද? මේක කොහොමද වෙන්නේ? එතකොට එයා තර්කයෙන් හොඳට චින්තාමය ප්‍රඥාවකුත් පාවිච්චි කළා. දැන් එයා හොඳට මේ தত্ত্বය තේරුම් ගන්නවා. ඒක ධම්මානුසාරී මට්ටමක් වශයෙන් දේශනා කරලා තියෙනවා. ඉතින් අර අර විදිහට මේ ධම්මානුසාරී පුජ්‍යලයා ගැනත් එයාටත් තිරයට යන්න විදිහක් නැහැ, අපාගත වෙන්නේ නැහැ, තිරසන් යෝනියට යන්නේ නැහැ කියලා ආනිසංස දේශනා කළා. එයාටත් මරණයට කලින් සෝවාන් වීමේ හැකියාව තියෙන බවත් දේශනා කරනවා. දැන් මේ තාමත් හැබැයි ප්‍රත්‍යක්ෂයක් වශයෙන් දැනගෙන නෙමෙයි, දැකගෙන නෙමෙයි. ඊට පස්සේ සෝතාපන්න පුජ්‍යලයා ගැන තමයි ඒ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැන ගැනීම, දැක ගැනීම දේශනා වෙලා තියෙන්නේ. යෝ භික්ඛවේ ඉමේ ධම්මේ එවං ජානාති එවං පස්සති. අයං උච්චති සෝතාපන්නෝ. අවිනිපාත ධම්මෝ. නියතෝ සම්බෝධි පරායනෝ. යම් කෙනෙක් එයා දිනු කරගත්ත සතියක් පාවිච්චි කළා. එයා දිනු කරගත් එකඟතාවයක් සමාධියක් පාවිච්චි කළා. සමාහිත බවක් පාවිච්චි කළා. දැන් මේ එක එකක් ගානේ හොඳට විමසා බලමින් මේ තමා තුලම තමා තුල වේදනාවක් හටගද්දී ඒක දැන් මේ විමසලා බලන්නේ. තමා තුළ සංඥාවක් හටගatti ඒක ගැන විමසලා බලන්න. එතන එතන වර්තමානයේ මොහොතේ තමා තුළ යම්කිසි විතර්කයක් පහළනකොට සිතුවිල්ලක් පහළනකොට එතන එතන දැන් හොඳට නුවණින් විමසලා බලනවා. දැන් එතකොට මේ විශ්වාස කිරීමක් නෙමෙයි තියෙන්නේ සද්ධාවෙන් ඇදහිීමක් නෙමෙයි ප්‍රත්‍යක්ෂයේ මුල් කර ගැනීමක්. තමා වෙතම අවධානය යොමු කළ බැලීමක්. ඉතින් එතලින් එයා තුල අවබෝධ වෙන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයක්. අනිත්‍ය ලක්ෂණය පිළිබඳව ප්‍රත්‍යක්ෂ ඥානයක්. එයාට දැන් ආයෙත් මේ අන්ධ භක්තියකින් හෝ හුදෙක් ශ්‍රද්ධාවකින් හෝ සුතමේ ඥානයකින් හෝ චින්තාමේ ඥානයකින් විශ්වාස කරන ගතියක් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් තමා තුළම දැකලා ඇහැටම දැකලා ප්‍රත්‍යක්ෂයක් වශයෙන් අවබෝධ වෙලා. ආයි දැන් ඉතින් ඒක වෙනස් කරන්න බෑ. මොකද යාම දැක්කා. දැන් වෙන කවුරු හරි ඇවිල්ලා ගියොත් නෑ ඔතන තියෙන දිගට පවතින ස්වභාවය. ඔක්කොම එකට ඇලිලා තියෙන ඒක ඝණයක් ඔතන තියෙන්නේ. කියලා එයා කවුරුහත් කිව්වට ඒක පිළිගන්නේ නැහැ. මොකද තමා තුලින්ම දැක්කා ඒක. හොඳට සතියක් දිනු කරගත්තා. සම්පජඤ්ඤයක් දිනු කරගත්තා. විනිවිද යන ප්‍රඥාවක් දිනු කරගත්තා. මේ ප්‍රඥාව විනිවිද යන ඒ අවබෝධය වැඩෙන්න වැඩෙන්න ඒ අරමුණු දැකලා දැකලා ඒගොල්ලන්ගේ යථා ස්වභාවය තේරිලා තේරිලා අන්න යාතුර නුවණක් ඉපදිලා තියෙනවා. ඒ මට්ටම සෝතාපන්න මට්ටමක් වශයෙන් මේ සූත්‍රය දේශනා කරලා තියෙනවා. ඉතින් එතකොට මින්වත්නේ අපිට තේරෙනවා මේ දැන් සෝතාපන්න කියන මට්ටම එහෙමනම් ගැඹුරු මට්ටමක් ප්‍රත්‍යක්ෂ ඥානක් නුවණක් සහිත මට්ටමක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. දැන් එතකොට මේ කාරණාවටම තව එකතු කරන්න පුළුවන් මේ සතිපට්ඨාන සංයුත්තේ එන පදේශ සූත්‍රය. එතෙන්දී එක්තරා අන්දමක ධර්ම සාකච්ඡාවක් ඇති වෙනවා. එක් ස්වාමීන් වහන්සේ කෙනෙක් අහනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් සේකෝ සේකෝති ආවුසෝ අනුරුද්ධ උච්චති. කිත්තාවතානුකෝ ආවුසෝ සේකෝ හෝති. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ සේක පුජ්‍යලයක් සේක පුජ්‍යලයක් කියලා කියනවා. හික්මින තැනැත්තෙක් හික්මින තැනැත්තෙක් කියලා කියනවා. කෙතකින්ද කෙනෙක් හික්මින තැනැත්තෙක් වෙන්නේ? එතකොට අනිරුද්ධ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා චතුන්නංකෝ ආවසෝ සතිපට්ඨානාන පදේ සංභාවිතත්තා සේකෝ හෝති. මේ සතර සතිපට්ඨාන ධර්මයක් තියෙනවා. කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා මේකෙන් කුමක් හෝ ප්‍රදේශයක් හොඳට දියුණු කළපු කෙනෙක් සේක පුජ්‍යලයක් හික්මෙන පුජ්‍යලයක් වශයෙන් හඳුන්වන්න පුළුවන් කියලා දේශනා කරනවා. උදාහරණයක් වශයෙන් කියමු අපි එයා පටන් ගත්ත කායानुපස්සනාවක. ආනාපාන සතිය වඩන්න පටන් ගත්තා, සක්මන් භාවනාවක් වඩන්න පටන් ගත්තා. ඉතින් ඒකෙම සෑහෙන ගැඹුරකට යනවා දැන්. තාම වේදනානුපස්සනාවක්වත් චිත්තානුපස්සනාවක් ධම්මානුපස්සනාවක් කරන්නේ නැහැ. දැන් සෑහෙන කාලයක් තිස්සේ කායानुපස්සනාව කරනවා. හොඳට දැන් කයේ හිත පවත්වන්න පුළුවන් ගතිය ඇති වෙලා. ආස්වාසේ නැත්තම් පිම්බීම හැකිනින් වල නැත්තම් කය තුල පහළ වෙන විවිධ ධාතු ලක්ෂණවල ඉරියව්වල නැවත නැවත හිත පවත්වන්න පුළුවන්. සීය පවත්වන්න පුළුවන්. හිත එකඟ කරගන්න පුළුවන්. එතකොට මේ හිත එකඟ වෙන්න එකඟ වෙන්න සිහිය පවත්වන්න පවත්වන්න අර කියපු සති සම්පජඤ්ඤය දැන් ඔන්න වැඩෙනවා. සති සම්පජඤ්ඤය වැඩෙන්න වැඩෙන්න මේ ඉරියව් වල තියෙන අනිත්‍ය ලක්ෂණ යාට තේරෙන්න පටන් ගන්නවා. නැත්නම් ධාතු ලක්ෂණ වල තියෙන අනිත්‍ය ලක්ෂණ යාට තේරෙන්න පටන් ගන්නවා. ආශ්වාස ප්‍රශ්වාසයක තියෙන අනිත්‍ය ලක්ෂණය තේරෙන්න පටන් ගන්නවා. ආශ්වාස ප්‍රශ්වාස කියන මට්ටමත් අභිභවා ගිහිලා මෙතන හුදු ධාතු ස්වභාවයක් තියෙන්නේ. නැත්නම් වායෝ ධාතුවක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ චලන රාශියක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ කියලා ඒ බොහොම සූක්ෂම මට්ටමකින් මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න ගන්නවා. ඉතින් ඒ කියන්නේ කායानुපස්සනාවේදීත් අර සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා මේ බුදු දේශනාවේ එන කොටස් ඒ සතිපට්ඨාන භාවනා කොටස ගැන අවධානය යොමු කරාම ඔන්න ඔය වගේ අවබෝධයක් විශේෂයෙන්ම අනිත්‍ය ලක්ෂණය මුල් කරගත්ත අනිත්‍ය ඥානයක් තමයි ඒ යෝගාවචරය තුළ පහළ වෙන්නේ. දැන් මේ தত্ত্বය මේ ඥානය සෑහෙන දුරට මෝරපු මට්ටමක් එහෙමනම් අපි සේක පුජ්‍යලයක් වශයෙන් හික්මන තැනැත්තෙක් වශයෙන් හිතා ගන්න පුළුවන්. ඉතින් ඇතම් කෙනෙක් මේ කායනුපසනාවෙන් ටික දුරක් ඇවිල්ලා ඊට පස්සේ ඒකේ වැඩි දුර යන්නේ නැතුව එයා වේදනානුපසනාවට මාරු වුණා. වේදනානුපසනාවේ අර වගේම සෑහෙන ගැඹුරකට කරගෙන යනවා. එතකොට අර අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රබලව වැඩෙන්න ගන්නවා. ඉතින් එතකොට අන්න එයා සේක පට්ටමකටපත් උනා වෙන්න පුළුවන්. තවත් කෙනෙක් එහෙම නැත්නම් අපි හිතමු කායනුපසනාවක් ටිකක් කළා. වේදනානුපසනාව අපි හිතමු එයාට මග හැරුණා එච්චර කරන්න ගියේ නැහැ. හැබැයි එයා චිත්තානුපසනාව දැන් කරනවා. හිත දිහා හොඳට බලනවා. හිතේ පහළන විවිධ සංඥා හඳුන ගන්නවා. සිතුවිලි හඳුන ගන්නවා. එක එකක් ගානේ දකිනවා. ඒ එක එකක තියෙන ඇති වෙන නැති වෙන ස්වභාවය, සමුදය, වය ස්වභාවය යා හොඳට දකිනවා. දැන් මේ හිත තුලින්, චිත්තානුපසනාවත් තුලින් අර ගැඹුරු අනිත්‍ය නුවණ එයා උපදව ගන්නවා. ඒ මට්ටමින් සමාහට යා සේක තත්වයටපත් වෙනවා. ඉතින් මේ වගේ ඇත්තටම මේ සතිපට්ඨාන හතරේ කොපමණක් එක එක අනුපස්සනාව යෝගාචරයක් ඇසුරු කරනවාද කියන එක එක එක්කෙනා මත තීරණය වෙනවා. අනිවාර්යයෙන්ම අපිට සටහනක් ඇඳලා කාලසටහනක් ඇඳලා දෙන්න බෑ. ඔයා එක අවුරුද්දක් කායानुපසනාව කරන්න, ඊළඟ අවුරුද්දේ වේදනානුපසනාව කරන්න, ඊළඟ අවුරුද්දේ චිත්තානුපසනාව කරන්න, ඊළඟ අවුරුද්දේ ධම්මානුපසනාව කරන්න කියලා එහෙම අපිට මේ කාල නිර්ණයක් කරන්න බෑ. ඒක යෝගාවචරය මත තමයි තීරණය වෙන්නේ. ආ කොපමණ ඒ තුල කාලය ගත කරනවද? කොපමණ අවබෝධයක් යාගේ හිතේ ලැබෙනවද? දියුණු වෙනවද? ස්වාභාවිකවම ඊළඟ ඊළඟ පියවර වලට යාගේ හිත අවතීර්ණ වෙනවද? චිත්ත නියාමයක් වශයෙන් ධර්මතාවක් වශයෙන් හේතුඵල දහමක් වශයෙන් ඉතින් ඒක එකතකින් බැලුවාම හේතුඵල දහමට අනුව සිද්ධ වෙන දෙයක් ඉතින් එහෙනම් මේ විවිධ ප්‍රදේශ අසුරු කළා කෙනෙකුට සේක පුජ්‍යලේ බවට පත් වෙන්න පුළුවන් දැන් ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් අහනවා මේ අනුරුද්ධ සාමින් වහන්සේගෙන්ම අසේකෝ අසේකෝති ආවසෝ අනුරුද්ධ උච්චති කිත්තාවතානුකෝ ආවසෝ අසේකෝ හෝති දැන් මේ අසේක පුජ්‍යලයක් අසේක පුජ්‍යලයක් කියලා කියනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් කියලා කියනවා. මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ කවුද? එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා චතුන්නංකෝ ආවසෝ සතිපට්ඨානානං සමත්තං භාවිතත්තා අසේකෝ හෝති. මේ සතර සතිපට්ඨාන ධර්මයන් ප්‍රබල අන්දමින් හැම සතිපට්ඨානයක්ම සම්පූර්ණ වශයෙන් වඩපු කෙනා අසේක පුජ්‍යලයක් නැත්නම් රහතන් වහන්සේ කෙනෙක් කියලා දේශනා කරනවා කියලා. ඒ කියන්නේ උන්වහන්සේ කායानुපසනාවේ සෑහෙන පරිශීලනයක් කළා තියෙනවා. වේදනානුපසනාව සෑහෙන පරිශීලනය කළා තියෙනවා. චිත්තානුපසනාව සෑහෙන පරිශීලනය කළා තියෙනවා. ධම්මානුපස්සනාව සෑහෙන පරිශීලනය කළා තියෙනවා. ඒ කියන්නේ හැම අනුපස්සනාවක් ගානෙම ප්‍රබල ඥානයක් උපදව ගන්න උන්වහන්සේම නම් සමර්ථ වෙලා තියෙනවා. මේ හාත්පසින් ඒ සියලු අනුපස්සනාවන් ඇසුරු කරපු ගතිය මේ පිළිතුරේ එහෙමනම් සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒතකොට අපිට තේරුම් ගන්න තියෙන්නේ අර මුල් මට්ටමේදී වුණත් සති සම්පජඤ්ඤය දිනු වෙන මට්ටමේදී වුණත් කෙනෙකුට සීක මට්ටමකටපත් වෙන්න පුළුවන්. ඒක තමයි මේ සති සම්පජඤ්ඤාය සංවත්තති කියන මේ කොටසෙන් තේරුම් ගන්න තියෙන්නේ. ඒකේ තාම පරිපූර්ණත්වයක් නැහැ. හැබැයි වැඩේ පටන් ගන්න තියෙනවා. ගැඹුරකට ප්‍රත්‍යක්ෂයක් දක්වා ප්‍රත්‍යක්ෂ ඥානයක් උපදවා ගන්න දැන් එයා වෑයම් කරනවා. මුලදී තිබුණේ නිකන් අපි තුමු ඝන සංඥාවක දැන් මේ ඝන සංඥාව බිඳිලා ගිහිල්ලා සමූහයක් දකින්න පුළුවන් తත්වය දැන් ඒ හිතේ ඇති වෙලා තියෙනවා. අපි තුමු උදාහරණයක් වශයෙන් අපි කෙනෙක් පිම්බීම් හැකිලීම් භාවනාව කරන්නේ. එතකොට පිම්බීමක් හැකිලීමක් කියලා තමයි සම්මුතියෙන් එයා පටන් ගත්තේ. හැබැයි කාලයක් යනකොට එයාට පිම්බීමක් හැකිලීමක් කියලා මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. ඒ පිම්බීමක් හටන් පටන් ගන්න තැන ඉඳලා අවසන් වෙන තැන දක්වාම බලාගෙන ඉන්න පුළුවන්. හැකිලීමක් පටන් ගන්න තැන ඉඳලා අවසන් වෙන තැන දක්වා බලාගෙන ඉන්න පුළුවන්. තවත් කාලයක් කොහොම කරගෙන යනකොට එයාට තේරෙන්න පුළුවන් මෙතන මේ එක පිම්බීමක් නෙමෙයි තියෙන්නේ. පිම්බීම නිකන් කැඩිලා බේන කැඩිලා පේන්න පුළුවන්. කුඩා කුඩා පිම්බීම් රසක්. හරියට නිකන් පඩි පෙලක් නගිනවා වගේ. කුඩා කුඩා පිම්බීම් රසක ස්වභාවයක් සමහර විට යෝගාවචරයට හඳුන ගන්න පුළුවන්. එහෙම නැත්නම් පඩිපෙළක් බහිනවා වගේ කුඩා කුඩා හැකිලීම් රසක් සමහර විට යෝගාවචරයට හඳුන ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අර මුලදී අපිට එකපාරටම මෙතන සමූහයක් රාශියක් දැක ගන්න බෑ. නමුත් ඒ ඒ අරමුණටම නැවත නැවත හිත නංවමින් සමාධිය දියුණු වෙන්න දියුණු වෙන්න තීක්ෂණව මේ කටයුත්තේ නිරත වෙන්න නිරත වෙන්න තමයි දැන් ඔන්න සති සම්පජඤ්ඤය දිනු වෙලා මෙතන තියෙන මේ සමූහය දැක ගන්න අවස්ථාවක් සැලසෙන්නේ. හොඳට හේතු විස්තර දැක ගන්න ඒ යෝගාවචරයට අවස්ථාවක් සැලසෙන්නේ. එවන පින්වත්නි අද අපි විශේෂයෙන්ම සාකච්ඡා කරේ මේ සති සම්පජඤ්ඤාය සංවත්තති කියන කොටස. ඒක විශේෂයෙන්ම විපස්සනාව මුල් කරගත්ත කොටසක්. ඒකේ තවත් ගැඹුරක් තමයි අපිට ඉදිරියේදී සාකච්ඡා කරන්න පුළුවන් ආසවානං khයාය සංවත්තති කියන තවත් ගැඹුරු මට්ටමක් සම්බන්ධයෙන්. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ දැන් මේ තුන්වෙනි විපස්සනා මුල් කරගත්ත සති සම්පජඤ්ඤයට හේතු වෙන සමාධියක් දේශනා කළා. ඊළඟට දේශනා කරනවා තවත් සමාධි භාවනාවක් තියෙනවා මේ ආශ්‍රවයන් ඡය වීම පිණිස හේතු වෙන කියලා. ඒ ගැන එහෙමනම් අපි ඊළඟ සතියේදී සාකච්ඡා කරමු. මොකද එතනත් අපිට සෑහෙන ප්‍රදේශයක් සාකච්ඡා කරන්න අවස්ථාව තියෙනවා. ඒ කාරණාව ඊළඟ සතියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අද ධර්ම දේශනාව මම මෙතකින් සමාප්ත වෙනවා සමාප්ත කරනවා. මේ සියලු දෙනාම එහෙමනම් අද ධර්ම දේශනාව මුල් කරගෙනත් තමන් තුළ ධම්ම අවබෝධයක් ඇති කරගෙන තමන් වඩන භාවනාවට මේ තුලින් යම් මඟ පෙන්වීමක් ලබාගෙන තමන් වඩන භාවනාව නිවැරදිව සාර්ථකව වඩන්න උත්සාහත් වෙන්න කියලා ආරාධනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.